බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළා වූ ආකාරයෙන් ඒකලොත් මහා වීරකින් ඇවිදගත්තා මේ සතර ස්වභාවයේ තේරුම් අරගෙන ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන මේ ලෝකේ කුමක් හොඳයි කියලා අල්ලා ගන්නද කුමක් තාන්තයි ප්‍රේතයි දාවයි කියලා අල්ලා ගන්නද කියලා මේ කරන්නේ අල්ලා ගන්න දෙයක් නැති පිළිගත් ලෝකේ ස්වභාවය වටහා ගන්න විදර්ශනාත්මක ගොඩක් වඩා වඩා මේ මහා ප්‍රඥාවෙන් ලෝකයේ පිළිබඳ තියෙන බලාපොරොත්තු අත්හැරලා නිවනට හිත පිටවාගෙන මේ උතුම් නිවන් සාහිත්‍ය උදා කරගන්න බලාපොරොත්තු සබාගෙනයි. අද මේ තුන් වේලාවක් මේ භාවනා යෝගීව මේ උතුම් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හිතා ගන්න ඕනේ. ඉතින් හිතාගෙන මගෙන් වලිය ගුණන් ගොඩක් වේවා. අනිකෙකුට හතරයක් වේවා කියන්න ආව අනිසානිය සබාගෙන සාන්තව නිසංකලව මේ උතුම් කර්මස්ථාන සවන් දීලා ඉන්න බලාපොරොත්තු වෙන්නේ. සවන් දීමේ අරතෝ මොතන පස්සේ ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ධර්මාභෝධය ලැබෙන ඒ ධම්පාණේ තෝලිය ගන්න ලැබෙනවා. නෝනින් මෙහි ගේම මේ පිළිතුරු සතු වැඩක්. අනුකූල ප්‍රතිපත්තියට ගැප්පෙලයි අනුකූල ප්‍රතිපත්තිය පිළිලයි දැනෙන්නේ. එනම් මතන සෝතාපන්න අංග සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඵල නොලැබූ කෙනෙක්ට නම් ඵල ලැබීමට හේතු වෙනවා. ඵල ලැබූ කෙනෙක්ට නම් ඉහළ ඵලයන් ලැබීමට හේතු වෙනවා. ඒක සමාධි ප්‍රඥා කියන මේ තීන සාධනෙන් පූර්ණ වෙන්න හේතු වෙනවා. ඒකයි සාන්තිය අපිට වෙන්නේ. ඔබගේ මේ සම්පූර්ණ ලැබේවා කියලා උකාංශ අනිකාරේ තමයි මෛත්‍රී මාර්ගයේ තබලා මංගල භාවිතපත් වෙලා යන්නේ ප්‍රේතවන්නා වූ ඵලේ ජීවිතය මනස යන තය පොලි නැති පොලිනා ඉනිගෙන දැවෙන නැති අද දිවියට නැගිලා සම්පද දෙවමි නිවනට යොමු කරවමි ගත්තේ යාපි කින්නෙන් ඇවිල ගත්තේ නැගිලි ඇවිද ගත්තේය උපායාස ගින්නෙන් ඇවිද ගත්තේය ඉව ඇවිද ගත්තේය පසයෝ කාය සම්පස්සජා වේදනාවෝ ගත්තේ මන ඇවිද ගත්තේ ධර්මයෝ

සියල්ල ඇවිල ගත්තේය සියල්ල ඇවිල ගත්තේය උමකින් ඇවිල ගත්තේද පාගකින් ඇවිල ගත්තේ ඉන්නේ ඇවිල ගත්තේ සෝමනස්ස ඉන්නේ ඇවිල ගත්තේ උපායාස ඉන්නේ ඇවිල ගත්තේ නාසය ඇවිල ගත්තේ ගන්ධයෝ ඇවිල ගත්තේ ගුරුවරයෝ ඇවිල ගත්තේ දාන සම්පත්තයෝ ඇවිල ගත්තේ දාන සම්පත්තයා වේදනාවෝ ඇවිල ගත්තේ උමකින් ඇවිල ගත්තේද පාගකින්නේ ඉන්නේ ඇවිල ගත්තේ මෝහකින්නේ ඇවිල ගත්තේ යාතිකින්නේ ඇවිල ගත්තේ යරාකින්නේ ඇවිල ගත්තේ මරණකින්නේ ඇවිල ගත්තේ Every day. අපි ඇවිල ගත්තේද කාගකින්නෙන් ඇවිල ගත්තේ දේශකින්නෙන් ඇවිල ගත්තේ මෝහකින්නෙන් ඇවිල ගත්තේ ජාතිකින්නෙන් ඇවිල ගත්තේ ගිල කත්තේ මරණේ ගින්නෙන් ඇවිල කත්තේ ශෝක ගින්නෙන් ඇවිල කත්තේ පරිදේව ගින්නෙන් ඇවිල කත්තේ දුක ගින්නෙන් ඇවිල කටින කස්සිය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය කය ඇවිල ගත්තේය පොට්ටබයෝ ඇවිල ගත්තේය කාය විඥානයෝ ඇවිල ගත්තේය අවිර ගතියේ කාය සම්පස්ස ජාවිදනාවෝ අවිර ගතියේ උමකින් අවිර ගතියේ පාගකින් අවිර ගතියේ දේශකින් අවිර ඉල්ලින් ඇවිල ගත්තේය දෝමනස විල්ලින් ඇවිල ගත්තේය පායාස විල්ලින් ඇවිල ගත්තේය මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල de Castilles. Mano San Paseo, Evile හිතලා වූ ඇවිලගත්තේ කුමකින් ඇවිලගත්තේද සාගකින් ඇවිලගත්තේ

වේදනා වූ ඇවිල ගත්තේ උමකින් ඇවිල ගත්තේද යාති කිමින් ඇවිල ගත්තේ ජරා කිමින් ඇවිල ගත්තේ ඉදිරියෙන් ඇවිද ගත්තේය. පරිදේව ගින්නෙන් ඇවිද ගත්තේය. දුක ගින්නෙන් ඇවිද ගත්තේය. දෝමනස්ස ගින්නෙන් ඇවිද ගත්තේය. උපායාස ගින්නෙන් ඇවිද ගත්තේය. පින ගත්තේ බන්ධයෝ ඇවිල ගත්තේ ආනේ විඥානයෝ ඇවිල ගත්තේ දානේ සම්පස්සයෝ ඇවිල ගත්තේ දානේ සම්පස්සයා වේදනාවෝ ඇවිල ගත්තේ පිනගත්තේද පාගකින්නින් ඇවිල ගත්තේය දේශකින්නින් ඇවිල ගත්තේය මෝහකින්නින් ඇවිල ගත්තේය ගිහින්නේ ඇවිම ගත්තේය කය ඇවිල ගත්තේය පොට්ටපයෝ ඇවිල ගත්තේය කාය විඥානයෝ ඇවිල ගත්තේය කාය සංපස්සයෝ ඇවිල ගත්තේය gracias. කී ඇවිල ගත්තේ පරිදේව ගින්නේ ඇවිල ගත්තේ දුක ගින්නේ ඇවිල ගත්තේ දෝමනස ගින්නේ ඇවිල ගත්තේ පායාස ගින්නේ ඇවිල මනෝ සම්පස්සයෝ ඇවිලගත් ඇවිල ගත්තේ යාති ගින්නෙන් ඇවිල ගත්තේ ජරා ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ පිරගත්තේය පරිදේව ගින්නෙන් ඇවිද ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිද කය පිදුනාවි නැහිනේ දාක කය නැහුනාවි අමා නිවන් දුව මතේ උවි කැඩිනේ දාක කය කැඩුනාවි එදාට කය නැවුණාවේ අමා නිවන් සුව මට උවේ මුනි දුදෙසු දාම නිපිතසු දෙවනු ඇත ලැබුව පත් බතින් නිවනම සැමට පිළිදෙතක් වන් බුදු රජු වෙත වඳිමු ඇත් හරිමු සැමට මේ දිවන ඇත ඉන්ද්‍රාදු සාදු සා